ඇනසුණු සුවපත්තුණු පිවිදුණු විකසිත වුණු සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍ර සැමටම සුපුරුදු කල්යාණ මිත්‍රත්වයෙන් හිතවත්කමින් සෙනෙහසින් සා ධර්ම ගෞරවයෙන් යුතුව නිලම්බ භාවනා මධ්‍යස්ථානියත් සමග විදසුනට නිදසුනක් කරහා ඒකාත්මික වන හිතවතුනි ඔබ සමගී අප්‍රතිහත වීරියට මේ වැඩසටහන උපකාරයක් මෙන්ම උපකාරයක්ම වේවා ජීවිතයේ පිළිබඳව සතුටක් එමෙන්ම තෘප්තිමත් හැඟීමක් ඇති තිබෙන්නට ඕනේ මොනතරම් ජීවිතේ කරදරයක් අපහසුතාවක් දුකක් ප්‍රශ්නයක් වුණා සතුටු වන්නට බොහෝ දේ හැමතෙම තිබෙනවා ඉතා බලා සතුටු වන්නට මතක් කර සතුටු වන්නට සොයා බලා සතුටු වන්නට හා තෘප්තිමත් වන්නට ජීවිතේ දොරටු එමටයි අට්ටු කරන්නේ මොන දොරටද කියන කාරණේ උගයි මොන කුටියකද මහලටද අගුපිලටද මාලිගාවටද ඇතුල් වන්නේ ඇරලා තියෙන දොරක් නිසා ඇතුල් වෙනවද සොයා බලා වහලා තිබුණත් තට්ටු කර ඇතුල් වෙනවද තීරණය අපේ අතේ මේ ජීවිතේ සතුට වන්නට බොහෝ දේ ලැබුණා අතීතේ සතුටු වන්නට එනිසා සතුටු වුණා කිනා වුණා සාද පැවැත්තුවා බෙදා ගන්න හැදුව අනිත්‍යයත් එක්කේ සතුට අතීතයේ පමණක් නොවේ ඉදිරියේ පිළිබඳවත් ලක්ෂණ ඊන ලක්ෂණ ප්‍රාර්ථනා සැලසුම් බලාපොරොත්තු අපේක්ෂා එමටයි විශේෂ බලාපොරොත්තුවක් නැති වුණත් කරදරයක් නැතුව ඉන්න හැම දිනම බලාපොරොත්තු වෙනවා. ඒ අනාගතයේ පැත්තෙන් බැලුව සතුටුදායක හුස්මක් තමා සුවඳක් තමා දැනෙන්නේ. වර්තමානයට ආවත් සතුටු වෙන්නට බොහෝ දේ පිටනවා. කන්නේ පේනවා. ලියන්න පුළුවන්. කියවන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. තේරුම් කර දෙන්න පුළුවන්. අවධානයෙන් ඉන්න පුළුවන්. දැන් මේ විදිහට බැලුවොත් ඒ හරි වටිනවා. කන් ඇසීම යම් පමණකට හරි ඇහෙනවා නම් මොනතරම් වටිනවද? එහි මිල කීයද? මිල කරන්න පුළුවන්ද? කන් ඇසීම කීයක් වටිනවද? ඇස් පෙනීම කීයක් වටිනවද? ගඳ සුවඳ දැනීම, රස දැනීම, සීතල රස්නේ දැනීම මේවා අමිලයි. කීයක්වත් ගෙවලා මුළු ශේෂතම දීලවත් ගන්න බැරි දේවල්. ඉතින් සතුට වෙන්න මොනතරම් දේ වර්තමානයේ තිබෙනවද? සතුට වීම අපේ අතේ තියෙන දෙයක්. දැයි දෙන්න පුළුවන්. ලෝකෙටම පුළුවන් එකතු වෙලා ලොකු තෑගි අපට දෙන්නට වටිනා තෑගි දෙන්න. ඒ තෑගි ඉන් කරගන්නත් පුළුවන්, ලබා ගන්නත් පුළුවන්. ත්‍යාගලාභීකු වෙන්නට පිළිවන්. සතුට වෙනවද නැද්ද? අන්න අපේ අතේ තියෙන්නේ. ලෝකෙට මේක තුලලා සතුටක් දෙන්න බෑ. දෙදෙන දේවල් වලින් හෝ නොදෙන දේවල් වලින් ලබා ගන්න දේවල් වලින් ලබා ගන්න බැරි වෙන දේවල් වලින් කුමක්ද විඳින්නේ සතුටක් විඳිනවද අසතුටක් විඳිනවද <clears throat> උපේක්ෂාවක් විඳිනවද අන්න තෝරා ගැනීමක් තිබෙනවා මේ තෝරා ගැනීමක් තිබෙන බව හිතවතුනි අප හොයාගෙන හඳුනාගෙන තිබෙනවද? ඔව් කියන්න පුළුවන්. තොරවෙන්න පුළුවන්. කොයි පාරද යන්නේ? කෙලින් පාරක යනවද? වංගු සහිත පාරක යනවද? මොන සබන්ද ගන්න? මොන පිටි වර්ගෙද බොන්නේ? මොන ආල්ද කන්නේ? ඉතින් මොනතරම් තෝරා ගැනීම තියෙනවද? මොනවද තෝරගන්නේ කියලා තීරණයක් ගන්න බැරි තරමට තෝරා ගන්න දේවල් තිබෙනවා. ඇත්ත හැබැයි තෝරා ගැනීම නොවේ. ඒත් එපමණ ලොකු තෝරා ගැනීමක් නොවේ. දැන් මෙතන තමා මේ කර්ම විපාකයේ පිළිබඳ වැදගත් සරල අවබෝධය ලබා ගන්නට පුළුවන් තැන. ඔතනද කෙනෙකුට තෝරා ගැනීම විශාල ප්‍රමාණයක් තිබෙනවා නම් ඒ පිනේ විපාකයක් වෙනවා. අතීත පුණ්‍ය කර්මවල වර්තමාන ඵලයක් විය හැකි. තෝරා ගැනීම වැඩි ප්‍රමාණයක් වෙනවා. ඒ තෝරා ගැනීම අඩු වෙනවා නම් අඩු වෙනවා නම් අඩු වෙනවා නම් එකක් දෙකකට බහිනවා නම් තෝරා ගැනීමක් ඇත්තෙම නැත්නම් වගේ ඒ පුණ්‍ය කර්මවල වීමක් වගේ හිතෙන් හිතන්න පුළුවන් මොන වාහනේද යන්නේ මොනවද කන්නේ දැන් මේ විදිහට මේ කාවද ඇසුරු කරන්නේ කවුරු සමගද කතා කරන්නේ මොන පොතද කියවන්නේ දැන් මේ විදිහට මේ හැම දෙයක් පිළිබඳවම එකකට වැඩි බොහෝ අවස්ථා කෙනෙකුට ලැබෙන්න අතීත පුණ්‍ය කර්ම හේතු වෙනවා. එකම හේතු නෙවෙයි. නමුත් අතීත පුණ්‍ය කර්ම හේතු වෙන්න පුළුවන්. මේ තෝරා ගැනීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා දෙන දේ කාලා උපන්න තැනම ඉඳලා එහෙම මැරලයන්ට වෙනවා නම් එතන ලොකු පුණ්‍ය කර්මයක් නෑ වගේ වේ. දැන් මේ මේ කර්මයේ පැත්තෙන්. ඒ අතීතයට සම්බන්ධ දෙයක් නේ. වර්තමානයේ මෙතන කොහොමද බලපාන්නේ? වර්තමානයේ කෙනෙකුට පුළුවන් තෝරා ගැනීමක් කරන්න. එතකොට මේ තියෙන දේවල් වලින් වඩා හිත කර කුමක්ද? සෞඛ්‍ය සම්පන්න කුමක්ද? අර්ථවත් කුමක්ද කියා අන්න තෝරගන්නවා නම් එතන වර්තමාන වශයෙන් පුද්ගලයා තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කරනවා. තෝරා ගැනීම වැඩි වුණු පමණට හොඳ දෙයක්ම කෙනෙක් තෝරාගන්නේ නැති වෙන්න පුළුවන්. නිවැරදි දෙයක්ම කරන්නේ නැති වෙන්න පුළුවන්. කෙටිම සරලම ඍජුම පාරේ යන්නේ නැති වෙන්න පුළුවන්. පාරවල් 500ක් හන්දියක තියෙනවා. සොරගන්න පුළුවන්. හැබැයි මුගක් වටරවමක යන එහෙම නැත්නම් වෙන අහකට යන පාරක යන්න පුළුවන්. එතකොට අර පිනෙහි විපාක වශයෙන් ලොකු තෝරා ගැනීමක් අවස්ථාව ලැබුණත් එහෙම ලැබුණත් එයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැනේ. තව උදාහරණයකට ගියොත් ආහාර වර්ග බොහෝම තෝරගන්න පුළුවන් කියලා හිතන්නේ. හැබැයි කෙනෙක් තෝරගන්නේ ලෙඩ වෙනම ආහාර නම් සීනි වැඩි වෙන, තෙල් වැඩි වෙන, හෘද ආබාධ හැදෙන, පිළිකා හැදෙන ම කෑම නම් තෝරගන්නේ අර පුණ්‍ය කර්මයේ විපාක විදිහට ලැබුණු ඒ වරම පාවිච්චි කර තිබෙන්නේ අපායක් හදාගන්න. ඒ පිනේ විපාක. හැබැයි ඒ පිනේ විපාක විදිහට ලැබුණු අනගි අවස්ථාවන් වලදී තෝරාගත්තේ ලෙඩ වෙන කරදරයටපත් වෙන කාලේ නාස්ති වෙන ධනෙ වැය වෙන යාළුවන් හිත විතුරන් අමනාප වෙන තනි වෙන පසුතැවෙන්න වෙන පාරවල් නම් ඒට පව කියන්න පුළුවන් ඒ පවක් නෙවෙයි පවක විපාකයක් නොවේ. පිනක විපාකයක් විදිහට තමයි මේ අවස්ථා සියල්ල ලැබුණේ. නමුත් මෙතන වර්තමාන වශයෙන් තෝරා ගැනීම කල්පනාකාරීව ප්‍රඥාවන්තව නොකිරීම නිසා ඒ පිනේ මහා පුණ්‍ය කර්මයක විපාකවල සැපය විඳින්ට නොහැකි වුණා. නම් එයට අතීතයට දොස් කියා පළක් තිබෙනවා. කරුමක්කාරේ. කාලකන් මහ පවක් කරලා තියෙනවා. පවක් කරලා නෑ එහෙම කියන්න බෑ. එහි එතන වර්තමාන වශයෙන් අකුසලයක් කරගෙන වර්තමාන අකුසලයක් අතීත පිනක් වර්තමාන අකුසලයක් බවට පත් වර්තමාන වශයෙන් අදක්ෂ කෙනෙක් තෝරා ගැනීම බුද්ධිමත්ව කරන්න පුළුවන් නම් එතන කුසලතාවය. තෝරා ගැනීම ආවේගශීලී වෙන්නේ නැතුව අගතිගාමී නොවි ඊතා බලා සොයා බලා කරන්න පිළිවන්න ඒක තමයි ප්‍රඥාව කියන්නේ. ඒ කුසලයක්. කෙටියෙන්ම තේරුම් ගන්න ඕන දේ තමයි අතීත පුණ්‍ය කර්මවල ඉඟයක් මිනිස්සයාට නෑ. එයින් කියවෙන්නේ දැන් පින් කර ඇති කියලා. ඒ පුණ්‍ය කර්මවල ඉඟයක් නෑ. ඇතිවීමකුත් නෑ. පින් කරලා ඇති කියන්නේ මොනතරම් පින් කරත් ඇතිවීමක් නෑ. දැන් හිතට නෙවෙයි සංසාරයට ඇති වෙන්නේ නෑ. මේ සංසාරේ කෙලවරක් නෑ. කෙලවරක් නැති සසරකට කොහොමද ප්‍රමාණවත් වෙන්නේ මොන තරම් පින් කරා මේ කාරණේ පැහැදිලිව තේරුම් ගන්න. අතීත පුණ්‍ය කර්මවල හිඟයක් නැහැ. මොනවා හිඟ වුණත් මොනවා හිඟ වුණත් ලෝකේ හිතවතුනි පුණ්‍ය කර්මවල හිඟයක් නැහැ. කරපු පින්වල හිඟයක් නෑ. පින් අදහස් වෙන්නේ ආයි පින් කරන්න ඕනේ නෑ කියලා. ඒ වගේම පින් කිරීම ඉවරෙකොත් නෑ. දැන් ඇති ප්‍රමාණවත් මුළු සසරටම ඇති කියා සංසාරේ ඉන්න නම් හදන්නේ. එහෙමනම් මදි. හරියට වාහනයකට ඉන්ධන පුරවනවා වගේ ෆුල් ටැංක් යන්න තියෙන ගමන අනු කිලෝමීටර් 50ක් 100ක් 200ක් 300ක් 500ක් වගේ යනට සමහරට ෆුල් ටැංක් ගැහුවොත් ඇති වෙයි. හැබැයි කිලෝමීටර් 1000ක් විතර ගමනක් නම් මදි. පිරিলা තියෙන ටැංකිය. නමුත් මදි. මේ පිරීමයි මදි කියන කාරණේ දෙක. පිරিলা තියෙන එක එකක් මදි තව එකක්. අපි හිතන මදි කියනකොට පිරিলা නැහැ කියලා. භාගයක් කාලක් වගේ ඇත්තේ මදි කියන්නේ. නෑ පිරিলা. හැබැයි අපේ ආසාව ඒ වගේ දෙගුණයක් න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දිගුණයක් දුර යන්න එහෙනම් මදි. ෆුල් ටැංක් ඒ උනාට මදි. තුන්ගුණයක් යන්න නම් ඒත් මදි. නොනවතින ගමනක යන්න නම් කොහොමත් මදි. ඒ හැම ගෑස් ස්ටේෂන් එකෙම පෙට්‍රල් ෂෙඩ් එකෙම පෙට්‍රල් ගන්න. ඉවරයක් නෑ. මේ ගමන නොනවතින ගමනක් නෑ යන්නේ හමු වෙන හමු වෙන පෙට්‍රල් ෂෙඩ් එකෙන් පෙට්‍රල් හරි ඒ ඩීසල් හරි ගහගන්න වෙනවා. ඉවරයක් නැහැ. මේ සරල උදාහරණයෙන් හිතවතුනි අවබෝධ කරගන්න මේ පුණ්‍ය කර්මවල ඉඟයක් නැති බවත් අතීත පුණ්‍ය කර්මවල අඩුවක් නැහැ. ඉඟයක් නැහැ. නමුත් ඉවරයක් නැති සසර ගමනක නම් ඉන්නේ මදි. වෙනම කිසිවක් කරන්න හම්බෙන්නේ නැහැ. පෙට්‍රල් ගහන එකමයි කරන්නේ. දිගටම දිගටම දිගට. ඊළඟ කාරණය එහෙනම් ඇයි අපි දුක් විඳින්නේ? කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඇයි අපිට අඩුපාඩුකම් තියෙන්නේ ලෙඩ වෙන්නේ ඇයි එහෙනම් මේ අපිට ඕනේ දේ ගන්න මුදල් නැති පුණ්‍ය කර්ම වල හිඟයක් නැත්තම් දීලාමදි කියලා නේද කියන්නේ මේ මතියක් ඇතියක් නොවේ මෙතන කාරණිය හිතවතුනි අතීතයේ තමයි වග කියන්න ඕනේ කියලා හිතලා ඇඟ බේරා ගන්න පුළුවන් න්‍යායක් තමයි ඔය හදලා තියෙන්නේ. වර්තමානයේ වග කියන්න ඕනේ. වර්තමානයේ මම අහිංසකයි. අතීතයේ මම ප්‍රමාණවත් විදියට උපයලා නැහැ. ඒ නිසායි වර්තමානයේ අඩුපාඩු තියෙන්නේ. වර්තමානයේ ම්ම් ඉපේවුව අනාගතයේ අඩුපාඩුවක් වෙන එකක් නැහැ. මේ වගේ අඩමාන අනුමාන අවිනිශ්චිත ආකල්පයෙන් තමා සංසාරේ යන්නේ. මේ මනින්න කපුලුවන් කාටද? දැන් මනින්න පුළුවන් කාටද? කරපු පින් කීයද? වින්ද කීයද? ඉතිරි වෙලා කියන්නේ කීයද? තව කීයක් කරන්න ඕනේද? මේ කාරණය මේ තවත් විදිහකට දහමේ කියා තිබෙන බව කල්‍යාණ මිත්‍රයන්ට මතක් වෙනවා ඇති කර්ම පුච්චපු පිරිසක් කීප දෙනෙක්ව බුදුරජාණන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට මුණ ගැහුණා කර්ම පුච්චනවා පාප කරනවා එය එක විමුක්තිය ලැබීමේ ක්‍රමවේදයක්. නාත පුත්‍ර තුමාගේ ගැන්වීම වලට අනුව නාත පුත්‍ර ජෛන මහාවීර ජෛන ආගමේ ගැන්වීම එතුමා හොඳ කෙනෙක් හරි අහිංසක මිනිසෙක් නේ ශ්‍රේෂ්ඨේ මිත්‍යා දෘෂ්ටියක් මේවත් එකට යනවා ශ්‍රේෂ්ඨයි හොඳයි අහිංසකයි බුද්ධිමත් ලොකු කැපවීමක් ලොකු ඉවසීමක් තිබුණු කෙනෙක් හැබැයි සම්‍යක් දෘෂ්ටිය තිබිලා නැහැ දැන් මිච්ඡා දිට්ඨි කිව්වහම අපි හිතන ඔක්කොම වැරදි නෑ එහෙම නෑ හොඳ හොඟක් දේවල් තියෙනවා එයාට විශාල අනුගාමකයන් පිරිසක් ඉන්නවා ඔය බුද්ධ ප්‍රතිමාවට සමානම තමයි මේ ප්‍රතිමා බොහෝ විට රැවටෙනවා අඳුනගන්න පුළුවන් ලක්ෂණක් තියෙනවා. නාග පුත්‍රතුමාගේ, ජෛන මහාවීරතුමාගේ ප්‍රතිමා බොහෝ විට බුද්ධ ප්‍රතිමා වගේම. කොහොම හරි ඉතින් මෙතුමාගේ ප්‍රධානම දායකයෙක් ගැන අපි අහලා තියෙන උපාලි ගෘහපතිතුමා එතුමා තරකයක් එක්ක වාදයකට ආවනේ ඉතින් මේ අනුගාමිකයන් කීප දෙනෙක් මහා වූයේ රත්තුණු ගල්තලාවක හතර පැත්තෙන් ගිනි ගොඩවල් හතරක් ගහගෙන තමන්ව පුච්චමින් හිටියා. يعني ගින්නට පැනලා නෙමෙයි. අවු ඉන්නකොට පිච්චෙන. උඩින්. හතර පැත්තෙන් ගිනි ගොඩවල් හතරෙන් කුලඟින සැරටත් පිච්චෙනවා. මේ සියල්ලටම රත්තුණු ගල්තලාවෙන් යටින් පිච්චෙනවා. දැන් මේක කියනවා කර්ම පුල්සා දැමීම කියලා. විඳින්න තියනවා කියලා හිතන ඉස්සරහට දුකක් විඳින්න වෙයි කියලා කොහොම හරි හිතුනොත් එය ඕනකමින් බලහත්කාරයෙන් හිතාමතාම කැමැත්තෙන් වර්තමානයේ કૃතිම අපායක් හැදලා තමන් මේ අපායට දාලා දුක දෙනවා. එහෙම දුන්නාම හිතනවා ඒ ධහමේ කියවීම තමයි ඒකට අනාගතයේ වෙන්න තිබුණ එක ඉවර කරන්න පුළුවන්. ස්වභාවික වශයෙන් අනාගතයේ විපාක දෙන්න තිබුණු කර්මයක් වර්තමාන වශයෙන් කෘතිම අපායක් හදා එහි වැටුණු කෙනෙකු බවට පත් වෙලා කායික දුක් දී. කායයට නොයි දුක දෙන්නේ. එහෙම දී. එනි මෙය මේ කවුරුත් යටිහිතින් පිළිගන්න දර්ශනය. මේ මිනිස්ස හිතක තියෙන ආකල්ප වලින් එක ආකල්පයක්. හිත කියන්නේ හිතේ වැදගත්ම කොටසක් තමයි ආකල්ප. කියන්නේ දික්ටි. ඒක උපදිනකොටම දික්ටි ගොඩක් එක්ක තමයි උපදින්නේ. හැබැයි මේ දික්ටි කීයක් තියෙනවද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒවා දැනගන්නේ දික්තියක් උඩට ඇවිල්ලා ඒ අනුව මිනිස්සේ ක්‍රියා කරන්න පටන් ගත්තාම. එතකල් යට කොපමණ දික්ටි තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේ සාමාන්‍ය ප්‍රත්‍යඥ හැම කෙනෙක්ගේම හැම මනසකම නිදාගෙන තියෙන දිට්ඨියක් තමයි ඊ타මතාම දුක් විඳලා සැප විඳින්න පුළුවන්. කෘතිමව දුකක් නිර්මාණය කරන <clears throat> ඒ දුකේට ඊ타මතාම පැනලා ඒ අපායට <clears throat> බලහත්කාරයෙන් ශරීරයට දුකක් දීලා හෝ හිතට දුකක් දිය අර ඉස්සරහට වෙන්න තියෙන විපාකයෙන් කලින්ම බේරෙන්න. දැන් මේ මේ අදහස ප්‍රත්‍යඥ හිත්වල තියෙන්නේ ජෛනාගම නිසා නොවේ. මහාවීරතුමා නිසාත් නොවේ. මේ හිතේ තියෙන දික්තිය තමයි එතුමන්ලා ආගමක් බවට පත් කරගෙන තිබේ. මෙයත් අවබෝධ කරගන්න වටින කාරණයක්. විවිධ වූ දර්ශන ලෝකේ හැදිලා තියෙනවා. ඒ දර්ශන හැදුවට පස්සේ නොවේ මිනිස්සුට අදහස් ආවේ. තියෙන අදහස් වලින් තමයි දර්ශන හදලා. ලෝකේ යම්තාක් දර්ශන තියෙනවද හැම දර්ශනයක්ම බීජ හැම පෘථග්ජන හිතකම බෝධුන් හිත කැමති වෙනවා. ඒතරේ දර්ශන වැරදි වෙන්න පුළුවන්. ඉතින් වැරදි දර්ශන පිළිබඳ බීජ සම්මා දිට්ඨිය නොපැමිණි හැම හිතකම තිබෙනවා. බීජ ඒවට පරිසරයෙන් පොහොර වැටෙනකොට පොත්පත වලින් පොහොර ලැබෙනකොට තරකයෙන් විතරයෙන් වාදයෙන් අම්ද්‍රව්‍ය සැපේනකොට අන්නේ පැලවෙන. ඒ පැලවෙන්නේ හැම බීජ. බුදුරේ දර්ශනය පිළිගත්ත කෙනෙක් කියලා. එහෙනම් පොතක් කියවුවහම දේශනාවකට යමුකන් දුන්නාම කිසියම් පූජාවකට පිළිවෙතකට කෙනෙක්ට උට අත්දකින්න ලැබුණාම ආ මේක ඇත්තනේ මේක හරි කියලා හිතෙනවා. ඉතින් එතනදී මේ අනිත්‍යය කියන කරනවා මේ රැවටුණා. මේ මිනිස්සයා අමාරුවේ වැටුණා. අරයාගේ දේශනයක් අහලා මෙයාගේ පොතක් කියවලා. ඇත්ත ඒක නෙවෙයි. ඒ පොත කියවන්න කලින්ම, ඒ දේශනය අහන්න කලින්ම, ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න කලින්ම, ඒ වැඩමුළුවට එකතු වෙන්නට පෙරම ඒ දර්ශනය පිළිබඳ බීජේ හිතේ දෙමුණා. ඒත් ඒ බීජයට පොර වැටුණා එතන. වෙන බීජයකට පොර වැටුන්නේ නැහැ ඒ බීජේ. ඉතින් ඒ පැල උනා. ඒ නිසායි පරිස්සම් වෙන්න ඕන. හිතවතුනි පරිස්සම් වෙන්න ඕනේ නිසා කියවීම, ඇසීම, සවන් දීම, සාකච්ඡා කිරීම, මෙනෙහි කිරීම මෙය ප්‍රවේශමෙන් කළ යුතු දේවල්. මත් නිසාද මොන දිට්ඨියට මොන දිට්ඨියේ බීජයකට පොහොර වැටෙයිද කියන්න දන්නේ නැහැ. කියාගන්නට බෑ, හිතාගන්නට බෑ. කෙසේ හෝ මේ කාරණේ වත්නෝයි සම්මා දිට්ඨිය නැත්තම් ඕනෑම දිට්ඨියකට යන්න. සම්මා දිට්ඨිය තිබුණොත් වැරදි දිට්ඨි වලට යන්නේ. හානිකර දිට්ඨි වලට යන්නේ. ඒ හානිකර බීජ සියල්ලම පුලුස්සා දාලා තියෙන. ඒවා වේලිලා. ආයි පැලෙන්නේ නොවන පසුබිමක් තමයි තිබෙන්නේ. හැම බීජයක්ම හැම පොලොවකම පැලවෙන්නේ නැහනේ. සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ ඒ විඥාණය වැරදි දිට්ටි පැල නොවන ඒවට අයෝග්‍ය ක්ෂේත්‍රයක් කෙතක් ෆීල්ඩ් එකක් බවට පත් ඒ ආරක්ෂාව රැකවරණය ඒ සුරක්ෂිතභාවය රක්ෂණය සම්මාදිට්ඨිය දෙන්න. සම්මාදිට්ඨිය ඇති වෙලා නැතිනම් කියවන කරන සාකච්ඡාව නිසා අදහස් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හොඳ පැත්තට වෙන්නත් පුළුවන්, වැරදි පැත්තට වෙන්නත් පුළුවන්. ඉතින් මේ අහිංසක මිනිස්සු ටික අර පිච්චි පිච්චි ඉන්නවා දැක්කහම මහා කරුණාවෙන් ශාස්ත්‍රුන් වහන්සේ අහනවා කුමක්ද ඔබ මේ කරන්නේ? සාමාන්‍ය කෙනෙක් නොකරන දෙයක්. අන්තික නිර්වචනය. ඇඳුම් ඇඳගලත් නෙමෙයි හොඳටම පිච්ච. අපි කෙලෙස් පුච්චන අතීත කර්ම පුච්චනවා දුක පුච්චනවා එතකොට ඉතින් ඔය කොම් පිච්චුවට පස්සේ වෙන කර්මක්ෂේ මේ මේ සංවාදයේ දිහා උපහාසයෙන් කෙනෙකුට බලන්නත් පිළිවන්. ඒ උපහාසයට වැඩිය මෙතන බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව තියෙන්නේ. සංගේනි සගේනි ඔබ දන්නවද අතීතයේ කොපමණ කර්ම කර තිබෙනවාද? ගාන දන්නවා. සංඛ්‍යාව නොදනිමි ස්වාමි. නොදනිමි. දැන් කොච්චර පිච්චුවද කියලා ගන්න. එයා නොදනිමි. තව කොපමණ පුච්ඡන්ත තිබෙනවාද කියා නැත. දන්නේ නැත. එහෙමනම් සගේනි කුමක්ද මේ විකාරය? පිස්සුව මේ පිස්සිය ප්‍රත්‍යඥ උන්මාදී හොඳේ ඒ ප්‍රත්‍යඥ උන්මාදී නරකම පිස්සු තියෙනවා ඒ නරකම පිස්සු අතර හොඳ පිස්සුවක් තමයි මේ පිස්සු. කාටවත් කරදරයක් නෑනේ Tamanට පමණයි. ඉතින් ඒ නිසා තමයි ඔය පිස්සුවේ ඉන්න ඒ අන්තය ගැන දහමේ අපහාස කළා නැති අපහාස කළා නෑ කොහොමත් නමුත් දැන් සමහර අන්ත ගැන කියනකොට කියනවා හරි පහත් තිරිසං ඊනෝ ගම්මෝ පොතු ජනිකෝ එහෙම කියනවනේ හැබැයි මේ අන්තය ගැන කියනකොට එහෙම ඒ විදිහට නිග්‍රහ කළා නෑ පහත් ග්‍රාම්‍යයි ගොඩේ ඒ වචන පාවිච්චි කළා නෑ පාවිච්චි කළා තියෙන වචන දෙකයි අනරියෝ අනත්තසං තේරුමක් නෑ විකාරයක්. අනත්ත් සංහිත විකාරයක්. තේරුමක් නැහැ, ඵලයක් නැහැ. නැරියෝ. එහෙම කළා කියලා උසස් තත්වයකටපත් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් උසස් තලයකට කාටවත් දෙන්න බෑ වර්තමාන දුක් විඳා කිය. ඊ타මතා දුක් විඳා කිය. අනාගතේ උසස් ආධ්‍යාත්මික කෙනෙකු බවට වැදගත් වෙන්නේ වර්තමානයේ ප්‍රඥාවෙන් ජීවත් ඒකට තෝරා ගැනීම කීයද තියෙන්නේ කියන එක වැදගත් නෑ 100ද 1000ද 2ද 5ද කීය තිබුණත් හරියට කෑම මේකෙන් මොන තරම් කෑම තිබ්බත් ප්‍රඥාවන්ත කෙනෙක් තෝරගන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගී වෙන්න උදව් වෙන තියෙන ලෙඩ අඩු වෙන ආහාර වැදගත් වෙන්නේ වර්තමානයේ තිබෙන ප්‍රඥාව. ඒක තමයි කුසලයේ කියන්නේ. ඒතර වර්තමානයේ කෙනෙක් ප්‍රඥාවන්ත නම් අමනයි අතීත පුණ්‍ය කර්මවල සැප විඳින්න පුළුවන්. දුකක් නොවන සැපක් විඳින්න පුළුවන්. නැත්නම් කෙනෙකුට හිතන්න පුළුවන් ආ එහෙනම් හොඳට කනවා රහයි සැපයි හැබැයි දුකක් වෙන සැපක්. දුකක් වෙන විඳින්න වෙන සැපක්. දුක විඳින්න වෙන සැපක්. ඊට පස්සේම ලෙඩ වුණාම කන්න බෑ. දැන් කන්න එපා කියලා තහනම් කරලා කන්නේ. වෙනදා කන්නේත් නෑ, තේ කන්නේත් නෑ, මොන කියන මොන කරුමයක්. මහා කරුම ලෙඩක් ඇති. හරි පවක් මෙච්චර ධනෙ තිබිලා මෙච්චර සම්පත් තිබිලා ලුණු ටිකක් කන්න බෑ, සීනි ටිකක් කන්න බෑ, මිරිස් ටිකක් කන්න බෑ, තෙල් ටිකක් කන්න බෑ. ඒක මහා කර්ම ලෙඩක්. ලොකු පවක් කරලා. දැන් මේ හැම දෙයක්ම අපි අතීත ගිනුමට බැර කරලා වර්තමානයේ අතපොදගෙන ඉන්නවා. වර්තමානයේ අත හොද ගන්න හදන කෙනාට විමුක්තියක් නම් නැහැ. මේ වගකීම ගන්න වර්තමානයේ. අතීතයේ ප්‍රශ්නයක් නැහැ. අතීත අකුසලයක් වුණත් බුද්ධිමත් වර්තමානයේ කෙනෙක් බුද්ධිමත්ව ඉන්නවනම් ඒ විපාක අඩු කරගන්න පුළුවන්. හානිය අවම කරගන්න පුළුවන්. පින් පුණ්‍ය කර්ම තියෙනවා නම් ඒ උපරිම සැහැල්ලුව සැනසීම තමන්ට ගන්නත් පිළිවන් නිත්‍යයට දෙන්නත් පිළිවන් විපස්සනාව කියන්නේ වර්තමානයේ වර්තමානයේ ප්‍රඥාවන්තව ඉන්න ගන්න ප්‍රායෝගික උත්සාහයක් ප්‍රඥාවන්තයෙකු වෙන්නා කිව්වට වෙන්නේ නැහැ ප්‍රඥාව පිළිබඳ අටපාඩම් කළාට යම් යම් මේවා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ ප්‍රඥාව කුමක්ද කියා ඒ අංග ලක්ෂණ දැනගත්ත කියා ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ ප්‍රඥාවන්තයෙක් වෙන්නේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පටන් වෙන ප්‍රඥාවන්තයෙක් වෙන්න ක්‍රමයක් නැහැ. ඉලක්කය ප්‍රඥාව නම් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ගමනාන්තයේ ප්‍රඥාව නම් ගමනත් ප්‍රඥාවම ප්‍රඥාවට වෙන පාරක් නැහැ. මොකද තියෙන පාර? ප්‍රඥාවට තිබෙන පාර ප්‍රඥාවෙන් ජීවත් වෙයි. ඒක තමයි කුසලයේ කියන්නේ මහාම කුසලයේ වර්තමානයේ ප්‍රඥාවෙන් ජීවත් වෙන්න නම් වර්තමානයේ දකින්න. වර්තමානයේ වෙන්නේ කුමක්ද තේරුම් ගන්න ඕනේ. වර්තමානයේට මුලා නොවී ඉන්න ඕනේ. වර්තමානයේ අවභාවිතා නොකර ඉන්න ඕනේ. වර්තමානයේ කියන්නේ උපකරණයක්. උපකරණය, ඒ උපකරණයෙන් අප අත කපා ගන්න නැතුව හරියට පාවිච්චි කරන්න පුහුණු වෙන්න ඕනේ. මේ සියල්ල කරන්න පුළුවන් වර්තමානයේ විදර්ශනා වැඩෙන්නේ වර්තමානයේ වර්තමානයේ හිටියා කියූ පමණින් විදර්ශනාවක් වෙන්නේ වර්තමානයේ දකින්නට ඕන වර්තමානයේ වෙන දේ තේරුම් ගන්නට ඕනේ අවබෝධ කරගන්නට ඕනේ ඒක රැවටෙන්නේ නැතුව ඉන්න ඕනේ එමෙන්ම වර්තමානය අවබෝධිතා නොකර ඉන්නට ඒ නිවැරදිව භාවිතා කරන්න මෙන්න මේ <clears throat> කරුණාකාරණා කීපය කෙනෙකු පුහුණු වෙනවා නම් අන්න ප්‍රඥාවෙන් ජීවත් වෙන්න වර්තමානයේ වෙන්නේ කුමක්ද? එහෙම වෙන්නේ ඇයි? ඒ වෙන දෙයට මොකද වෙන්නේ? හිත මොකද වෙන්නේ? එයින් ගන්න තියෙන ප්‍රයෝජනය කුමක්ද? මෙතන තියෙන බලක් තියනවද වැටෙන්න වර්තමානයේ? සුගුලක් තිබෙනවද? ඒ මග හරින්නේ කොහොමද? මේ වර්තමානයේ මට අනිත් අයට යහපතක් කරන්නේ කොහොමද? මෙන්න මේ චින්තනයේ තමා කුසලයේ. විදර්ශනාව කියන්නේ සරලව කිව්වොත් වර්තමානයේ දකිනවා වර්තමානයේ තේරුම් ගන්නවා වර්තමානයේට පැවටෙන්නේ නැතුව ඉන්නවා පමණක් නොවේ වර්තමානය නිවැරදිව භාවිතා කරන මෙහි මහා සංකීර්ණ බරපතල ඒ වගේම පටලැවුණු ස්වභාවයක් නැහැ. සමහර විදර්ශනා කිව්වහම ඔළුවට එහෙම අදහස් එන්න පුළුවන්. හැබැයි සරල තැනකින් විදර්ශනාව පටන් ගන්න පුළුවන්. පටන් ගන්නෙත් වර්තමානයේ ඉවර වෙන්නේ වර්තමානයේ. වර්තමානයේ වර්තමානයේට යන ගමනකටයි විදර්ශනාව කියන්නේ. ඒ පසුබිම් චිත්‍රය සමග හිතවතුනි එමු විදර්ශනා කායිකව නම් ඉන්නේ මෙතන මෙතන හෝ මෙතන කායිකව මෙතන ඉන්න බව දැනෙනවද දන්නවද කායිකව මෙතන සිටින බව දැනෙන්නට නම් සිටිනු මෙතන සිටිය යුතුයි මේ මොහොතේ සිතින් මෙතන සිටින විටයි මේ මොහොත ඇති වෙන්නේ මේ මොහොත වර්තමානය උපදින්නේ මෙතන සිටින විට පමණයි නැතිනම් වර්තමානය නැහැ තිබෙන වර්තමානය මගහැරෙනව නොවේ වර්තමානයේ කියා දෙයක් ඇති වන්නෙම නැහැ ඒ බව අත්දකින්න මෙතන සිටින විටයි මේ මොහොත දැනෙන්නේ මෙතන හිටියේ නැත්නම් මේ මොහොත කියා දෙයක් දැනෙන්නේ නැහැ සිහියෙන් සිටින විටයි මෙතන දැනෙන්නේ මේ මොහොත අත්දකින්නට ලැබෙන්නේ මේ කාරණා දෙකම සිහියට සාපේක්ෂයි මෙතන මේ මොහොත මේ මොහොතේ ඉන්නවා සිහියෙන් ඉන්නවා මෙතන ඉන්නවා කියලා හිතුවට ඒ සිදුවන්නේ නැහැ. සිතීම නිසාම සිය ගැන සිතී මේ මොහොත ගැන මෙතන ගැන වර්තමානයේ ගැන කල්පනා කිරීම සාම මේ මොහොත අහිමි වෙන්න පිළිවන්. 80යටපත් වෙන්න පුළුවන්. සිහින් ඉන්නවා කියන වර්තමානයේ ඉන්නවා කියන රැවටීමට ඒ උගලට අවු වෙන්න පුළුවන්. වර්තමානයේ සිටීම සිහියෙන් සිටීම ආ වර්තමානයේ ඉඳවත් යා හිත හිත සිටීම දෙකක් බව අත්දැකීමෙන් වටහා ගන්න. සිහියෙන් ඉන්නේ වර්තමානයේ ඉන්නේ ආය දෙකක් නෑ මේ සිටිවිදි මේ කල්පනා නැමැති වලාකුල් පාවී යන විට වර්තමාන 35 පෙනෙන්න පටන් ගන්නවා ඇහෙනවා දැනෙනවා ඉන්හා දෙයක් නෑ ඇහිමේ ඇහිම මිස වෙන යමක් නෑ දැනීමේ එකට දැනීමේ ඒ දැනීම මිස ඉන්හා දෙයක් නෑ is හිස් කියන්නේ ඇහිීමක් නෑ දැනීමක් නෑ කියන ශූන්‍ය අදහස නොවේ ඇහිීම ඇහිීමක් පමණයි ඉන්හිහා දෙයක් නෑ දැනීම දැනීමක් මිස දෙයක් නෑ is ඇසීම ඇසීමක්ම මිස දෙයක් නොවේ. දැනීම සුදු දැනීමක් මිස දෙයක් නැහැ. මතක් වීම මතක් වීමක් මිස එතන වෙන දෙයක් නැහැ. හිස් ඇලෙන්න දෙයකුත් බැඳෙන්න දෙයකුත් යැටෙන්න දෙයකුත් අයිති කරගන්න ලං කරගන්න දුරස් කරගන්න තියාගන්න අත්හරින්න විදර්ශනාවේ හරය මෙතනයි තිබෙන්නේ සරලයි ප්‍රබල මේ මොහොතේ දක්ෂ කෙනෙකු වෙන්න මේ මොහොතේ ඉන්න මෙතන ඉන්න මේ මොහොතේ මෙතන සිදුවන දේ නිවැරදිව දැනගන්න. ඉන්හා දෙයක් නැති බව දකින ඒ නිසාම මේ මොහොතට නොරැවටෙන වඩාත් හිතකර සෞඛ්‍ය සම්පන්න ආයික මානසික හා ආධ්‍යාත්මික නිරෝගී බවට හේතු වන තීරණය ගන්න පුළුවන් කෙනෙකු වෙන්න. ඒ චේතනාවෙන් අපි විදසුනට නිදසුනා අද වැඩසටහනින් සමුගනිමු සෑම දිනාටම සුවදායක සැනසිලිදායක අර්ථවත් අරවත් සන්ධ්‍යාවක් මොහොතක් වෙන. ඊට පස්සේ සරණයි